දැන් ඉතින් මම අදත් සුපුරුදු පරිදි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න සිට. අවසරයි ස්වාමින් වහන්සේ. අද ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙත මම වසර 8ක පමණ සිට භාවනා කරන යෝගිනියක් මේ. මෙම ස්ථානයේ වැඩසටහනකට සහභාගී වූ දෙවන අවස්ථාවයි. පර්යංකය. මම දැන් මෙතන යන සතිය සිතේ තබාගෙන පහසුවෙන් වාඩි වී මට පුරුදු කමටහන වන හුස්ම ගැනීම හා හෙලීම දෙස බලා සිටිමි. එය નિરાයාශයෙන් සිදුවෙන්නට හැර ඒ දෙස බලා සිටිමි. ආශ්වාසය කෙටිය, ප්‍රශ්වාසය දීර්ඝය. මිනිත්තු 10ක් පමණ කාලය තුල සිතට වෙනත් අරමුණු පැමිණියත් ඒවා මගහැර හුස්ම දෙසම බලා සිටින විට හුස්ම නොදැනී යන ගතියක් ඇතිවේ. එවිට හෘදය ගැහෙන හඬ තදින් දැනේ. ක්‍රමයෙන් එයද මගහැරී ගිය විට මුහුදු රළ මත උඩට පහළට යන වාසේ දැනේ. ඒ ආකාරයෙන්ම තව ටික කාලයක් ගතව යන විට කිසිම දෙයක් නොදැනෙන හිස්ම හිස් තැනකට පැමිණේ. එතනදී කය නොදැනී යයි. එසේ දීර්ඝ වේලාවක් සිටිය හැක. මෙතැනින් එහාට කුමක් කළ යුතුද? මා නිවැරදිද? කියා දැන ගැනීමට කැමැත්තෙමි. හොඳයි. ඇත්තටම මේ අපි අර රැලි රැලි වගේ යනවා කියන අවස්ථාව හුඟක් දුරට සෑහෙන කෙනෙක් අත්දකිනවා. මට පොඩ්ඩක් විස්තර තව දැනගන්න පුළුවන්ද කාගේද කියලා? ඔව් පොඩ්ඩක් කියන්න. තෙරුවන් සරණයි. මේ හැමදාම ඒ ආනාපාන සතිය මුල් කරගෙන යන්නේ නේද? එහෙමයි. එහෙම යනකොට يعني ආලෝකයේ ස්වභාවයක් එක්කද නිකන් රැලි රැලි යන්න පටන් ගන්නෙ නැත්නම් එහෙම මුකුත් නැතුවද? මුලදි මුලදි ආලෝකය දැක්කා. ඔව්. නමුත් ආලෝකයේ පස්සින් යන්න එපා කියලා උපදෙස් ලැබිලා තියෙන නිසා ඒක මගේ හැරලා ගියා. ඔව්. එතකොට මගේ හැරියාම يعني ආස්වාද ප්‍රසආසයත් එක්කමද හිටියේ? එහෙමයි. එහෙම ඉන්නකොට මොකද උනේ? ඒකලා ඉන්නකොට අර ගැහෙන ශබ්ද හුඟක් වේගෙන් ඇහෙන්න පටන් ගන්නවා. ඊට ඒකත් ගණන් ගන්න නැතුව දිගටම දිගටම දිගටම ඉන්නකොට මොකුත්ම නැති ස්වභාවයකටපත් වෙනවා. හොඳ. එච්චර එහෙම දුරට යන්නේ නැතුව දැන් අපි තුමු ආනාපාන සතිය හොඳට සංසිඳිලා දැන් ආලෝක සභාවක් එන්නෙම නැද්ද? දැනටත් එනවද? ඉන්දලා හිටලා විදුලි කොටනවා වගේ තනින් තනින් එළියක් එනවා. ආ. නෑ ඒක නෙමෙයි. නැතුව මේ ආනාපාන සතිය හරහා ගියාට පස්සේ හොඳට එළියක් ඇවිල්ලා මතු පිට නිකන් තමන් ඉස්සරහා තියෙනවා වගේ මේ ස්වභාවයක් එහෙමයි ස්වාමින්වංශ සමහර දවස්වලට තද ආලෝකයක් තුලට ඇදගෙන යනවා වගේ දැනෙන වෙලාවල් තියෙනවා. හොඳයි. ඇත්තටම දැන් සමතේ පැත්තෙන් ගිහිල්ලා විපස්සනාවට හරවන්න පුළුවන්. එහෙම කරද්දී නම් හොඳට ඒ ආලෝකේ මතුවෙනකන් ඉන්න ඕනේ. ඉඳලා ඒක තුලට දැන් අර ඇදීගෙන යනවා වගේ තේරෙන්නේ. එහෙම ගිහිල්ලා සාමාන්‍යයෙන් ඉන්න පුළුවන්. ඒ වගේ වෙච්ච අවස්ථාවලදී ඉන්න පුළුවන් හොඳින්. ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හොඳයි. ඒ එහෙම ඉන්නකොට ඕන වෙලාවක එතනින් එළියට එන්නත් පුළුවන්ද? පුළුවන්. පුළුවන්. හොඳයි. ඉතින් පැති කීපකින් යන්න පුළුවන්. ඒ විදිහට හොඳට ඒක ඇතුළට ගිහාම හුඟාක් වෙලා ඉන්නත් ඉන්නෙත් නැතුව අපිට පැය කාලක් විතර මේ සැහැල්ලුවෙන් ඉන්න. සැහැල්ලෙන් ඉඳලා නැවත එළියට එන්න. එළියට ඇවිල්ලා ඉවරලා දැන් Tamanට තේරෙනවා කලින්ට වඩා ඔන්න කයේ සැහැල්ලුවක් දැනෙනවා. කයේ නිකන් ප්‍රීතිමත් ස්වභාවයක්, කය කියන්නේ හිතේ ප්‍රීතිමත් ස්වභාවයක් තියෙනවා. නැත්තම් අර විස්තර කරා වගේ රැලි රැලි යන වගේ තේරෙනවා. අන්න ඒ ඒව දිහා හොඳ මැදිහත් සිතකින් බලන්න. එහෙමයි. ඒ කියන්නේ දැන් මේවා ඇවිල්ලා ඔක්කොම වේදනාවේ ස්වરૂප. ඒ කියන්නේ දැන් අපිට සැහැල්ලුවක් දැනෙනවා කියන්නේ ඒතර නිකන් තියෙන්නේ නිකන් මුකුත් දුක් වේදනාවක් නෙමෙයි නිකන් බොහොම සංසිඳිච්ච ස්වභාවයක් තියෙන්නේ. ඒකත් වේදනාවේ ස්වરૂපයක්. ඊළඟට රැල්ලක් යනවා, ආයි රැල්ලක් යනවා කියලා කියන්නේ ඒත් නිකන් වේදනාවේ ස්වરૂපයක්. ඒ කියන්නේ ඊළඟට සතුටක් ප්‍රමෝදයක් නැත්නම් ප්‍රීතියක් දැනෙනවා කියන්නේ ඒකත් වේදනාවේ ස්වરૂපයක්. ඒතකොට දැන් මේ අර ආනාපාන සතිය සම්පූර්ණයෙන් අරමුණු කරපෙකත් නවත්තලා ඊළඟට අතන දැන් අපි හිටිය ඒ සමාධි ස්වභාවයෙන්ුත් එළියට ඇවිල්ලා දැන් අරකට නැවත යන්නේ නැතුව මේ තියෙන ප්‍රීතිය මේ තියෙන සතුට සතියට හසු කරගන්න. එතෙන්දි කරන්නේ නිකං මේ බලාගෙන ඉඳීමක් විතරයි. ඒ කියන්නේ මොකද වෙන්නේ කියලා ඒ ඒ දැන් අපි සතියේට හසු කරගත්ත දෙයට මොකද වෙන්නේ? දැන් මේ ප්‍රීතිය තිබුණා ඔන්න ඒ ඒ ප්‍රීති ස්වභාවය සතියට හසු කරගත්තා ඒකට දැන් මොකද වෙන්නේ ඒක අඩු වෙනවද නැත්නම් වැඩි වෙනවද ඒ විදිහටම පවතිනවද කියලා ඒක නිරීක්ෂණය කරන්න ඊළඟට අපි හිතමු රැලි රැලි යනවා. දැන් අර අපි අර සමාධි ස්වභාවයෙන් අයින් වුණ නිසා ඒ රැලි රැලි යන ගතිය සමහරට දැන් එන්න එන අඩු වෙන්න පුළුවන්. ඒ රැල්ලක් ගන්න සතිමත්ව ඉන්න. මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ඊළඟට තව මොනවා හරි ඇඟේ සැහැල්ලු ස්වභාවයක් තියෙනවනම් ඒ සැහැල්ලුවට හිත දාගෙන ඒකට මොකද වෙන්නේ කියලා නිරීක්ෂණය කරන්න. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැද්ද ස්වාමීන් වහන්සේ? ඒ විදිහට කොච්චර කාලයක් හිටියත් කරත් කමක් නැහැ. මොකද අපි අර අර සමාධිය හුඟාක් හිටියොත් එහෙම ඒ සමාධි ලක්ෂණේ දියුණු වෙනවා. සමාධි පැත්තෙන් හුඟාක් ඉස්සරහට යන්න පුළුවන්. නමුත් සමාධියම මුල් කරගෙන යාම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. සමාධිය ඔව්. ඒ කියන්නේ සමාධියත් අවශ්‍යයි. දැන් මේ තියෙන தත්ත්වය හැටියට සමාධියක් සෑහෙන්න වැඩිලා තියෙනවා. දියුණුවලා තියෙනවා. ඒ සමාධියෙත් යම් පමණක හොඳ මට්ටමක් ගැනීම තමයි අර මේ ඉඩ දෙන්නේ. ඒ කියන්නේ අපි ඒ සමාධියේ යම් අපි තුන් පැය කාලක් විතර ඉන්නවා කියන්නේ එයා නිකන් හොඳට දැන් තීව්‍ර වෙලා එනවා. ඒ ආවට පස්සේ ඒ සමාධිමත් හිත සමාධිමත් බව පාවිච්චි කරන ඕන දැන් මේ මේ වේදනා ස්වરૂපයෙන් නිරීක්ෂණය කරන්න. කෙලින්ම ඔය බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය එහෙම කියනවා පීති පටිසංවේදී අස්සසි සාමිති සික්කති සුඛ පටිසංවේදී අස්සසි සාමිති සික්කති දැන් අර වේදනානුපසනාවට දැනන්නේ. දැන් ආනාපාන සතිය හරහා ඔක්කොම කය සමනය වුණා ඊළඟට ආවා එක්තරා අන්දමක සෑහෙන සමාධි ස්වરૂපයකට ඊට පස්සේ ඔන්න වේදනාව පැත්තට නැඹුරු කරන්න පුළුවන් වේදනා වේදනාව ස්වરૂපයෙන් මේ දිහා දැනගන්නවා එතකොට බොහොම මැදහත්ව බලන්න ආයි ආයිත් අර සමාධි වලට يعني ඌමනාවෙන් යන්න දෙන්න එපා මේ දිහා දැන් දැනුවත් වෙන්න තියෙන දේ ගැන දැනුවත් වෙන්න එහෙමයි හොඳයි සාදු සාදු ඔව් කියන්න ඔව් සක්මන පළමුව මොහොතක් සිටගෙන සිටිමි. ඊළඟට වම් පාදයේ දකුණු පාදයේ වශයෙන් පියවර තබා මදක් වේගයෙන් සක්මන් කරමි. ක්‍රමයෙන් වේගය අඩු කර পায়ට සහ পায় ගැටෙන තැනට සතිය පිහිටුවමි. එවිට পায়ට පසේ ඇති තෙත ගතිය, කටුක ගතිය දැනෙන බව සිහියෙන් මෙනෙහි කරමි. ඒ අතරතුර සිත වෙනත් අරමුණු කරා යන විට වහාම සිත පාදය කෙරෙහි පිහිටුවමි. කීප වතාවක්ම මෙය සිදු වුණත් පය භාගයක් පමණ යන විට සක්මන નિરાයාශයෙන්ම සිදුවේ. කය ඉබේම ක්‍රියා කරන බවක් දැනේ. සිත සුඛ සහගත තත්වයකට පත්වේ. වැඩිපුර උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා. මුකුත් විශේෂයක් වෙනසක් කරන්න උවමනා නැහැ. දැන් මේ යනකොට සැහැල්ලුවෙන් යන්න පුළුවන්ද? සක්මනේ හොඳට පැයක් විතර වගේම සැහැල්ලුවෙන් ගෙදෙන්න පුළුවන්ද? පුළුවන්. මොකද ප්‍රශ්නයක් නැහැ. නෑ. එතකොට විස්තර බලන එක තාම කරනවද? හොඳට නිකන් පයේ පාදයේ ස්පර්ශ වෙද්දී දැනෙන දේවල් හොඳට තාම විස්තර බලනවද? මුලදි මුලදි බලනවා. ඔව්. ටිකක් වෙලා ගියාට පස්සේ දැනෙන්නේ නැතුව යනවා. ඉබේම සක්මන කෙරෙනවා. හොඳයි. ඉබේම සක්මන කෙරෙනකොට හිත අරමුණු කරන්නේ මොන වගේ දෙයක් කියලාද හිතෙන්නේ? තේරෙන්නේ මොකක්ද කියන්නේ දැන් කියන්නේ දැන් කලින් දැන් විස්තර බල බල හිටියානේ. දැන් එතකොට ඒ විස්තරනේ අපේ හිතේ අරමුණ වෙන්නේ. ඊට පස්සේ මොකද්ද අරමුණ වෙන්නේ? හිතට අරමුණු වෙනත් සිතිවිලි එනකොට ඒක නැවත ගන්නවා හිත සැහැල්ලු වෙනවා. අරමුණු එන්නේ නැහැ. ඉබේම සක්මන යනකොට මොනම අරමුණක්වත් එන්නේ ඉබේම යැවෙනවා. හොඳයි. ඔය විදිහටම යන්න මුකුත්ම වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඔය විදිහටම යන්න. දැන් අර يعني හුඟා බල කළා මේක කරන්න යන්න එපා බොහොම සැහැල්ලුවෙන්ම යන්න. ඒ කියන්නේ ඉඳගත්තම වුණත් හුඟාක් يعني දැන් ආනාපාන සතිය සංසිඳලා තියෙනවනම් නැවත ඒක මේ මතු කරන්න යන්න එපා. ඒ වුණාට බොහොම මේ Tamanට එතනක් දැනෙනවනම් කයේ සැහැල්ලුවක් ඒ සැහැල්ලුව අරමුණු කරන්න ස්වභාවය බල්ලා තියෙනවද? වේදනාව වේදනාව කරලා තියෙනවා. හොඳයි. ඒ විදිහට බලන්න. නැත්තම් කයේ යම් වේදනාවන් මතුවලා තියෙනවා නම් තනින් තන යම් යම් සංවේදී ස්වභාවයන් තියෙනවනේ ඒවා අරමුණු කරන්න. ඒවා නැති වෙලා යනවත් එක්ක නැවතත් අර සක්මනේදී දැනෙන සහැල්ලුවට හිත යනවා නම් ඉඩ දෙන්න. එහෙමයි. අර සමාධියට යන්නේක දැන් මේ දෙකේ වෙනසක් එහෙම තේරලා නැද්ද? දැන් අතෙන්දී ආලෝකයක් ඇවිල්ලා නිකන් ආලෝකයේ අස්සට නිකන් කිඳා බහිනවා වගේ වෙනවා. මෙතෙන්දී මේවා දැන් සක්මනේදී අරක නිකන් નિરાයාසයෙන් වෙන අරමුණකින් තොර වගේ තියෙනවා. මේ දෙකේ වෙනසක් තේරෙනවද? පැහැදිලි වෙනසක් තේරෙනවද? ඒකේදී හුඟක් සනීපයක් දැනෙනවා. ඕනේ. සනීප පැත්තෙන් කියන්න බෑ. දෙකේම තියෙනවා සනීපේ. තියෙනවා. නමුත් පරයන්කේදී ඒක ගැඹුරු බවක් දැනෙනවා. ඔව්. සක්මනේදී ඒ තරම් ගැඹුරු බවක් දැනෙන්නේ නැහැ. ඔව්. ඒක හරි. මම කියන්නේ පරයන්කේදීම ඇතැම් වෙලාවට අර අර විදිහට නිකන් ආලෝකය ඇතුළට ගියා කියන ස්වභාවයේදී තියෙන தත්වයයි. ඊළඟට නෑ කමන්න දැනට ওই විදිහටම යන්නකෝ. එහෙමයි. අර විදිහේ අරමුණ මේ පරයන්කේදී ඒ ආලෝකය ඇතුළට ගිහිල්ලා ආයි එළියට ඇවිල්ලා මේක නිරීක්ෂණය කරන්න. ගියොත් ඇතුළට ගියොත්. එහෙම නැත්නම් බොහොම සැහැල්ලුවෙන් කය දිහා නිරීක්ෂණය කරමින්ම ඉන්න. ආයි ආලෝකයක් මතුනේ නැත්තම් කය දිහාම නිරීක්ෂණය කරගෙන ඉන්න මේවා මොකද වෙන්නේ? මේ දැනෙන දේවල් වල මොකද වෙන්නේ? කියලා තව ඉස්සරහට යන්න පුළුවන් එතකොට. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ විදර්ශනා වඩද්දී එක මොහොතක හිත හිස් බවකට පත්වෙන බව ඔබ වහන්සේට පැවසුවා. නමුත් විනාඩි 10ක් විතර ඒ දිහා හිත පැවැත්වුවාට පසු ඇඟේ ඇතිවන වේදනා, සිතුවිලි ආදිය පොරකකා හිස ඔසවනවා. අද ලොකු ස්වාමින් වහන්සේ දේශනාවක කළා ඒ වාට එන්න කියන්නත් එපා යන්න කියන්නත් එපා ආනාපානේ විස්තර බලමින් යන්න කියලා. වැරදි වැඩක්ද දන්නේ මමත් බැලුවා. ඉක්මනින්ම ආනාපානේ සංසිඳෙනවා. හීනෙන් වගේ හුස්ම පිටවීම කඩින් කඩ දැනුණා. එක වෙලාවකදී කලින් වගේ හිස් බවක් වැටුණා. නැවත ආනාපානය කරන සංඥාව හිත රැඳුණා. මෙහෙම බලමින් සිටියේදී භාවනාව නවත්තන්න සිදු වුණු වේදනා කැක්කුම් සිතුවිලි වලට එන්න බැරි වුණා. යාන්තමට දැනුණා. භාවනාව ඉවර වෙනකම් ඒ විදියට හිත පැවැත්වුවා. ස්වාමින් වහන්සේ උපදෙස් ඇතනම් පහදලා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තාම ඒ කියන්නේ අර දැන් මම ඊයේ උපදෙස් දීලා තිනවා කෙලින්ම හිස්තැන අරමුණු කරන්න කියලා. එතන ගියාට පස්සේ අරව හුඟා ප්‍රබලව මේ අවහිර කරනවා නම් ඒ කියන්නේ මේ සමාධි ගතිය මදි. මේ කාගේද කියලා දැනගන්න පුළුවන්ද? ඔව් ඔව්. ඒ කියන්නේ ටිකක් සමාධි කරලා යන එක තමයි හොඳ. එහෙමනම්. ඒ කියන්නේ ආනාපාන සතියට කමක් නැහැ. ආනාපාන සතියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කර කර හිටිය ආනාපාන සතියෙන්ද ගියේ මීට කලින්. නැත් ඔව් මයික් එක ගන්න. ආනාපාන සතියෙන් තමයි අතෙන්ට මුලින් ගියෙත්. එහෙමද උනේ? එහෙමයි සානන්ස අර මුලදිම ආනාපානේ බලෙන් ගත්තා කියවනේ. ඉස්බයෙන් ගියේ. මේ දැන් ඒ විදර්ශනාව කරද්දී මේ මේ මට හොඳ පැහැදිලිකමක් මුල ධානාපානේ දැනුණා. මේ අර ස්වාමිනාසේ කියවපු නිසා මම බැලුවා අර වේදනාව වැඩි වෙන එක මට වදයක් නිසා නැගිටින්න හිතෙන නිසා මේ බලන්න ඕනේ කරලා කියලා. එතකොට ආනාපානේ මුලදී හොඳට වැටුණා. ඊට පස්සේ සංසුන් වෙලා අද වැටෙන්නේ නැතුව ගියා. හදිසියකදී පිටවීම විතරක් දැනුණා. මේ අර මම එතන බලාපොරොත්තු නිසා විනාස අර වේදනාව වදයක් වෙන නිසා භාවනාවේ නැගිටින්න සිදු වෙන නිසා ඒ ආනාපානේ හිටියොත් වැරදිද කියලා. නෑ. ඒ කියන්නේ ආනාපාන සතියෙන් හිටියොත් වැරදිද නෙමෙයි ආනාපාන සතියේ ඉන්නවා කියන්නේ තාම අපි අරමුණත් එක්කම යන්නේ ගනුදෙනුව. හා. එතකොට අපි වේදනාව එක්ක ඉන්නවා කියන්නේ තේත් අරමුණ එක්කම යන්නේ. දැන් ආනාපාන සතිය හොඳට වැඩිලා අපි වේදනානුපසනාවක් හොඳට කෙරලා ධාතු මනසිකාරයකුත් හොඳට කෙරලා ඔය ටික සම්පූර්ණා නම් තමයි කියන්නේ කෙනෙකුට අර වගේ අරමුණක් නැති ස්වභාවයට යන්න පුළුවන්. දැන් ඒ ඒ ගිහිල්ලත් එතන තාම වරතු දෙන්නේ නැත්නම් එකක් ගාලා ආයි වේදනාවක් කරමුණු වෙනවනම් ඒ කියන්නේ තාම එතන ඉන්න තරම් තාම ශක්තිය දිනුන නමදි. එහෙමයි. ඒ හින්දා තව කමක් නැහැ මේකෙම යෙදෙන්න එහෙනම්. තව ටිකක් කියන්නේ වේදනාව මත වෙනකොට ඒකේ දැන් වැය වෙන පැත්ත බලන්න. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට මේකේ විස්තර බලන්න යන්න එපා. ඒ වෙනකොට බොහොම සැහැල්ලුවෙන් මේ වේදනාව මතුවෙනවා. ඒක මගේ කරගන්න නැතුව ඔන්න දුර වෙලා යන ස්වභාවය බලනවා. ආයෙ තව වේදනාවක් මතුවෙනවා. දුර වෙලා යන ස්වභාවය බලනවා. වේදනාවක් මතුනේ නැත්තම් ඊළඟට ආයෙ ආනාපාන සතියට දාන්න යන්න එපා ඒලාවේ. හා හා. එතෙන්දී ඉන්න දැන් දැන් අපි අරමුණු කර කර හිටියේ වේදනාවනේ. එතකොට ඒක ෂය වෙලා ගියාට පස්සේ ආයි අපි වෙන පැත්තකින් අරන් අරමුණක් දෙනවා කියන්නේ ඉතින් ආයිත් මුලට එන්නේ. මුලට ඇවිල්ලා ආයි ඒක ඔස්සේ ඔන්න දුර වේගෙන යනවා. අපි තුමු ඒක අඩු වේගෙන ගියා. දැන් වෙන අරමුණක් නැහැ. ඔන්න ආයි වේදනාවක් අඳුල්ලා දෙනවා. කවදාවත් ඉතින් අර අරමුණක් නැති ස්වභාවයට යන්න වෙන්නේ නැහැ. මොකද මොකක් හරි එකක් මතුවෙනවනේ. ඉතින් ඊට වඩා අපි මේක අරමුණක් ෂය වෙලා ෂය වෙලා ෂය වෙලා ගියාට පස්සේ හිතට පවතින්න පුළුවන් නම් අරමුණක් නැති ස්වභාවයක සතිමත් වෙන්න පුළුවන් නම් එතන දැන් හිත හුරු කරන්න උත්සාහත් වෙන්න ඕනේ. බොහොම පොඩි වෙලාවක් තමයි මේ කමක් නැහැ. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ ඒ සහනයෙන් සිතවිල්ල මුකුත් නැතුව ඉන්න පුළුවන්. පුළුවන්. ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ ඒක ප්‍රගුණ කරන්න ඕනේ. මේක එකපාරටම ඉතින් පැය ගණන් ඉන්න බෑ. මේ විනාඩිය විනාඩිය වැඩි කර කර පොඩ පොඩ ප්‍රගුණ කරන්න ඕනේ. අපි ඒ විනාඩියේ ඉන්න ගමන් වෙන එකක් හඳුන්ලා දෙනවා කියන්නේ ඉතින් ආයි මුලට යනවා. මට හිතෙන සහැල්ලුව සහනයක් තියෙන නිසා හොඳයිද ඒක කියලා. නෑ ඒ කියන්නේ දැන් මීට කලින් ආනාපාන සතියෙන් ටිකක් හොඳට ගැඹුරට ගිහිල්ලා මෙතෙන්ට ගියාම නිකන් ඔය ඇඟ කඩන් වැටෙනවා වගේ දේවල් එහෙම වෙලා තියෙනවද? මොකුත් වෙලා නැද්ද? සිතවිලි මොකුත් නැහැ. මේ එඩිතරව හිත එතන තියෙනවා. තියෙනවා. එහෙමනම් ආනාපාන සතියෙම තව ටිකක් ගැඹුරට යන්න. ආනාපාන සතිය ඔස්සම පටන් ගන්න. ගිහිල්ලා ටිකක් ඒකෙත් මේ වැයවීම දකිනවා. ඒක තමයි මත් කියන්නේ. ඒ කියන්නේ ආස්වාසය ඉවර වෙන හරිය දිහා බලන්න. ප්‍රස්වාසය ඉවර වෙන හරිය දිහා බලන්න. එහෙම නැත්නම් ආස්වාසයේ නිකන් නාසිකාග්‍රේ දැනෙනවා නම් සිසිල් ගතියක්. ඒ සිසිල් ගතිය දුරු වෙලා යන හැටි, ඒක අඩු වෙලා යන හැටි බලන්න. නැත්නම් ප්‍රස්වාසයේ උණුසුම් ගතියක් නම් අහුනේ, ඒ උණුසුම් ගතිය අඩු වෙලා යන හැටි බලන්න. ඒක නිතර දැනෙනවා. ඔව්. ඒක ඒක ඔස්සේ යන්න. ඒ කියන්නේ ඒ ස්වභාවය දුරු වෙලා යන හැටි, ඡය වෙලා යන හැටි බලන්න. ආය ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා අවශ්‍ය නැහැ. නිකන් අපි තුමු ඕක ඇතිල්ලීමක් බවට විතරක්පත් වෙනවා. සියුම් වෙනකොට සියුම් වෙනකොට එහෙම වෙනවනේ. උණුසුම් විතරක් දැනෙනවා. ඔව්. අන්නේ උණුසුම් බව විතරක් කොහොමද මේක දුර වෙලා යන්නේ? කොහොමද ආයෙත් දුර වෙලා යන්නේ? කොහොමද ආයෙත් දුර වෙලා යන්නේ? කොහොම බල බලා ඉන්නකොට ආයෙ අතෙන්ට යාවි. එතකොට අර ටිකක් හොඳට හිත සමාධි වෙලා යන නින්දා අරක රොතු දෙනවා. ටිකක් කල් රඳාපවතින්න පුළුවන් මේ වේදනාවන් වලින් එතකොට එන පීඩාව මේ අර හිතේ සමාධි ගතිය වැඩි හින්දා වරතු දෙනවා. ඔව් එහෙමයි සමිනාංශ. එතකොට මේ ආනාපානයේ මේ ඉන්නකොට මේ එක වෙලාවකදී අර කලින් වගේ මේ මොකුත්ම නැතිව ඒක තමයි සිද්ධ වෙනවා. ඔව් ඒක තමයි. ඒක හරහා ඉන්නකොට යම් වෙලාවක හිත ඒ අවශ්‍ය කරන හේතු ටික සම්පාදුනා නම් ආය යතෙන්ට යනවා. එහෙමයි. එහෙමයි. මේ හරහා ඒ හරහා මේ ප්‍රගුණ කරන්න වරදක් ටික ටික ඒ ඒ මට්ටම ආනාපානය හරහා ගිහිලා අපිට ඔන්න විනාඩි දෙකක් ඉන්න පුළුවන් වුණා. ආයෙත් ආනාපානේ හරහා ගිහිලම විනාඩි 3ක් ඉන්න ඊළඟ අවස්ථාවේ. ඊළඟ අවස්ථාවේ විනාඩි 5ක් ඉන්නවා. මේ විදිහට ඒ හරහාම ගිහින් ගිහින් පුරුදු කරන්න. හොඳයි. හොඳයි හොඳයි. හරි. ස්වාමින් වහන්සේ අද දවසේ හිස්තැන අත්දකිමින් තව දුරටත් භාවනාවේ යෙදුණෙමි. සක්මනේදී මාගේ වේගය ඊටමත් අඩු වී ඇත. එය කිරීමට පවා එපා වෙන තරමටම උදේ සක්මණෙන් පසු මා පර්යංකයට පැමිණි පසුව දුටුවේ මගේ මුහුණ ඉදිරිපිට ඊතා ලා කළු පැහැ විනිවිද දැකිය හැකි සියුම් වලාකුලකි. ඒ මත සුදු පාට ලොකු පුල්ලි සෑම තැනම දැකිය හැකි විය. කෙසේ වෙතත් ස්වාමින් වහන්සේ සක්මන් ඉක්මනින්ම එපා වේ. බොහෝ වේලා ඔහේ හිටගෙන සිටියෙමි. බංකුවක වාඩි වීමට සිතේ සිතේ එහිද සිටිය හැක්කේ ටික වේලාවකි. නැවතත් අනිත්‍ය බැලීමට සිටේ. නැවතත් ආනාපානය හිත යොමු කළත් මේ එකක්වත් විනාඩි 10ක්වත් කළ නොහැක. මට ඒ හැමදේම පාවන ස්වરૂපයක් අත්විඳිමි. ඔහේ සිටියෙමි. මේ නිසා මම එන සිටිවිලි වල ලෝභ දෝෂ මාන ආදී බලමින් සිටියෙමි. හිතට දැන් සිටිවිලි නොපැමිණේ. සිතුවිලි ආවද ඒවා මට නම් කළ නොහැක. දැන් නම් මට ඔහේ ඉඳීම එපා වී ඇත. <laughs> අනුකම්පාවෙන් උපදෙස් දෙනසේක්වා. ආයෙද? හොඳයි. ඔව්. හොඳයි ඇත්තම කියලා තියෙනවා. <laughs> ඉතින් මේ හැබැයි ඔක හුරු කරන්න තින්නේ තොහේ ඉඳලම තමයි. <laughs> දැන් අපි يعني අපි තේරුම් ගත යුත්තේ අපිව يعني නිකන් කුලප්පු කරන්නේ, අපි උනන්දු කරවන්නේ. අපි මේ දේවල් කරවන්න මෙහෙවන්නෙම කෙලෙස් වලින්. ඉතින් මේ මේ සමාධියේ මේ සමාධිය හරියට ගියා කියන්නෙම ඇඟිල්ලක් හොලවන්නවා හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාධියේ ඉඳලා සමාධිය ඇති වුණා කියලා හිතනවා ඊට පස්සේ ඔය හේ ඉන්නෝනේ ඇඟිල්ලක් හොලවන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියටම ගිහිල්ලා. <laughs> ඒක හැබැයි හුරු කරන්න ඕනේ. මේකේ උනන්දුවෙන් යන්න මේ මේක පනින්න තියෙන කපොල්ලක් තමයි මේක. එහෙනම් උනන්දුවෙන් කරගෙන යන්න මේ ගිහිලා තියෙන හොඳටම හොඳයි. සක්මනේදී සක්මනේදී ඕනනම් වැඩි දුරක් ඇවිදින්න නැතුව නිකන් බලන්න වටපිට බල බල නිකන් යන්න. වටපිට නිකන් බල බල යනවා. වටපිට බල බල යනවා හිත නිදහසේ තියාගෙන බලන්න යනකොට අරමුණු ඇතුළට එනවාද කියලා. කරලා නිකන් දැකලා නැද්ද නිකන් අත්දැකලා නැද්ද? ස්වාමිනාංශ මම මේ සක්මන කරේ ඉස්සලා මම අර තියන පාදේ මේ හිතේ අනිත්‍යයි මුලින්ම කරේ එහෙමයි. ඊපස්සේ උස්සන පාදේ ඒ කියන්නේ දකින හිත අනිත්‍යයි කියලා බැලුවා. එච්චර යන්න ඕනේ. එච්චර ඊට සරල කරන්න. පුළුවන් තරම් සරල කරන්න. දැන් යන්නේ වෙනම පැත්තක යන්නේ. මේ කියන්නේ හිතට ඔච්චර වද දෙන්න ඕනේ මේක දැන් යන්නේ සරල බවක, විවේකී බවක, අතහැරීමක දැන් යන්නේ. දැන් අර ඉස්සර තරම් හිතට බල කළා විස්තර බල බල ඇතිවීම නැතිවීම බල බල එච්චර දඟලන්න ඕනේ නැහැ. මුලදී තමයි අපි හොඳට නිමිති අරගෙන අරමුණු අරගෙන අරමුණු වල තියෙන අනිත්‍ය ස්වභාවය හිතට වැටහෙන්න දෙනවා. හිතට වැටහුණාට පස්සේ ආයේ එයාට බල කරන්න අවශ්‍ය නැහැ. අපි මේ බල කරනවා කියන්නේ මේ හිතට වෙසක්. එතකොට එතකොට සමාලාවට යන්න එපා වෙනවා. ඒ කියන්නේ ආයෙත් නෑ වද කරනවා වගේනේ. දැන් නිකන් අර හිතන්න නිකන් දරුවෙක් හිටියා හරිම මුරණ්ඩුයි. ඉතින් මුලින් ගහලා බැනලා තරවටු කළා එක එක දේවල් කළා ඉතින් හදා ගන්නවා. දැන් ඔන්න හැදිලා හැදිලා හැදිලා දැන් හරි හරිම හොඳයි. ඉතින් හොඳ වුණාට පස්සෙත් ගහනවා නම් මේ හොඳ වුණාට පස්සෙත් තරවට කරනවා නම් ඉතින් මිනිස්සුන්ට ඉතින් ජීවිතේ පායනවා ඊළඟට අන්න ඒ වගේ තමයි දැන් මේ හිත සෑහෙන්න හික්මිලා තියෙන්නේ. අපේ මේ භාවනාව හරහා හිත සෑහෙන්න හික්මවනවා. හිත දැන් ක්‍රමානුකූලව ඒ අරමුණු වලින් තොරව ඉන්න පුළුවන් සතියට වඩා පත්තට පාපත් වෙනවා. එතකොට ආයෙ අරමුණක් ඒකට දෙනවා කියන්නේම වෙහසක්. එහෙම නෙමෙයි. දැන් අරමුණු වලට දාන්නේ නැතුවම නිකන් සක්මනේ නිකන් වටපිට බල බලා නිකන් මේ හිත හිස්ස තියාගෙන පොඩ්ඩක් ඇවිදින්න. ඔච්චරයි. හිත හිස්ස තියාගෙන අරමුණු කියන්නේ ආවොත් චිත්තානුපසනාවෙන්ම යන්න. දැන් අපි තුමු බොහොම සැහැල්ලුවෙන් යම් වටපිට බල බලා ඇවිදිනවා. එහෙම ඇවිදිනකොට ඔන්න මොනාහරි අරමුණක් එනවා. ඔන්න දැකීපු දෙයක් අපි තුමු දැකපු දෙයක් කරාම අරමුණක් ආවා කියලා. ඒක නැති වෙලා යන හැටි පොඩ්ඩක් බලනවා. ඊළඟට ඔන්න ආයෙ යනවා. ඔන්න ඇහෙනවා මොනාහරි. ඒක හරහා ඔන්න මොකක් හරි අපි තුමු ක්ලේශයක්ම පහළ වුණා. ඔන්න ඒක නැති වෙලා යන හැටි බලනවා. ඉතින් ඔහොම ටිකක් වෙලා ටිකක් වෙලා යනකොට ඔන්න හිතට ගානක් නැහැ. දැන් මේ කික පේනවා. ඒ වුණාට ඇතුළට එන්නේ නැහැ. ඊයේ අර මම විස්තර කරේ මේ අර සෝන සූත්‍රයේ විස්තරයක්. දැන් මේ ඇහැට ඕන තරම් අරමුණු පේනවා. ඒකයි කියන්නේ මේ ඒ ඇහැට ඕන තරම් අරමුණු පෙනුනට ඇහැ මිශ්‍ර වෙන්නේ නැහැ. හිත හිත මිශ්‍ර වෙන්නේ නැහැ ඇහෙන් ගන්න අරමුණුත් එක්ක. ඔච්චරයි වෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් දැන් නිකන් බොහොම සහැල්ලුවෙන් වටපිට නිකන් අවධානයකින් යන්න ඒ වුණාට කය මේ කියන්නේ හිත තියෙන්නේ නිස්කලංකව. ඔහොම යද්දී ඒ කියන්නේ ක්‍රමානුකූලව තමයි හිත තව තව තව තව හිස් වෙවි. අර ඊයේ කිව්වේ මේ අඳුර වෙලා යනවා කියලා. අන්න ඒ වගේ ස්වභාව වෙනවා කියන්නේ ගාන්ට ආයි අර සමාධියට යනවා. ඒක බොහොම ස්වාභාවික වෙන්නේ. ඒ විතර වෙන්න ඉඩ අරින්න එහෙම නිකන් නිකන් S2 මේ ක්‍රමානුකූලව නිකන් වැහිලා අඳුර වෙලා යනවා නම් නිකන් හිටගෙනම ඒ සමාධියමත් ඉන්න. කියන්නේ ලස්සන්ට එතන ඒ සමාධියට ගියා. එතන එතන ඉන්න. ඊළඟට පරයන්කට ගිහිල්ලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න ඒ සමාධියට ගියාම ඉතින් කම්මැලි නම් තමයි. ඒ කියන්නේ <laughs> නීරසම තමයි. ඒ ඒ කියන්නේ අපිට අර වෙලා තියෙන්නේ මේ අරමුණුම ඕනේ. අරමුණු වල තියෙන ඒ මේ කෙලස් ගතියමයි එතන තියෙන්නේ. ඒ අරමුණුත් එක් අරමුණකින්මයි මේ හිත කෙලසන්නේ. දැන් මේ යන්නේ අතිශය පිරිසුදු මේ මේක මේක මෙතන තියෙන්නේ අතිශය සරල බවක්. අතිශය පිරිසුදු බවක්. ඒක හිත කර කූඩැල්ලා කොටේ තිබ්බා වගේම තමයි. ඉතින් ඕනෙම ඉතින් අරමුණක් දෙන්නමයි ඕනේ. ආයිති අනිත්‍ය බලන්නයි කියලා කියයි නැත්තම් මොකක් හරි ආනාපානට දාන්න ඕනේ කියලා කියයි ධාතු මනසිකාරය දාන්න ඕනේ කියලා කියයි. ඒ ඔක්කොම මේක හුරු කරන එකට බාධායි. තව දෙයක් හන්තන සමනස අද හවස භාවනාවේදී දැන් සද්දයක් ඇහුණාම මම සද්ද ඇහුණ ඊට පස්සේ ආයේ හිස්තැනට ආවා. ඒක හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක يعني සද්දේ ටික ප්‍රබලව ආවනම් පොඩි පොඩි කම්පනයක් එනවා. හැබැයි ඒක රැඳෙන්නේ නෑ. ඒ මේ පොඩි කම්පනයක් ඇවිල්ලා ඒක නිකන් දුර වෙලා යනවා. හැබැයි මේකට ලොකු බාධාවක් නෑ. ඒක කිසි වරදක් නෑ. සිතුවිල්ලක් ආවත් මේක ටික ටික ඉන්නකොට මේක හොඳට පදම් වෙනකොට සිතුවිලි එන්නේ නැති ස්වභාවය. අරමුණු නිමිති ගන්න නැති ස්වභාවය තමයි වර්ධනය වෙන්නේ. අමාරුයි. ඉතින් මේ අර ආය අරමුණු දානවා කියන්නේම මේ தත්ත්වය අපි ආපස්සට යන්නේ. පොඩ්ඩක් ඉතින් මේ තරණය කළ යුතු හරියක් තේනවා. පොඩ්ඩක් උත්සාහය ගන්න. මේ මේක කියන්නේ මේක පන්න ගත්තට පස්සේ හිතටම තේරෙනවා. දැන් ඉස්සර හිතන්න ආනාපාන සතිය කර කර ඉඳද්දී දැන් හිත කොයි කොයි වෙලෙත් ආනාපාන සතියේ ඉන්න නෙමෙයිනේ කැමති. හිත කැමති අරමුණු වලට යන්න. වෙන වෙන දේවල් වලට යන්න. හැබැයි කාලයක් කරනකොට කරනකොට එයාට තේරෙනවා ආනාපානයේ රසයක් තේරෙනවා. එයාට මේ තේරෙන්නේ මේ අපි බලෙන් තේරුම් කරනවා නෙමෙයි අපි කරන්නේ මෙයා යොදවන එක විතරයි. එයා ඔන්න වෙන අරමුණු වලට යන එක අත්හැරලා දාලා මේ ඒකාකාරී නැත්තම් සැහැල්ලු බොහොම මධ්‍යස්ත වෙච්ච මේ ආනාපානයේ ඔයා ඉන්න ගන්නවා. හැබැයි ඒකේ අර තරම් විචිත්‍රත්වයක් නැහැ. අපි දකින අහන සින්දුවල රූප දර්ශනවල චිත්‍රපටිවල තියෙන විචිත්‍රත්වයක් ආනාපානේ නැහැ. අතිශය මේ ඒකාකාරී අරමුණක්. නමුත් හිත තේරුම් ගත්තාන්න මෙතන පීඩාව අඩුයි. ඒ වගේම දැන් මෙතන තියෙන දැන්. දැන් මේ වෙනුවට දැන් ඊළඟ අධියරේ දැන් ඉන්නේ මේ අරමුණක් නැහැ දැන්. කරන්න පුළුවන් මේ පොඩ්ඩයි මිමිට යන්න දෙයක් නැහැ. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ඇතුළු බොහෝ දෙනාගේ දැනගැනීම පිණිස හිස්තැන සහ අසඤ්ඤ තල ගැන කෙටි විවරණයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. හිස්තැන සිටීමෙන් ඒ තලවලට යයිදෝ කුකුසක් ඇති බැවිනි. ත්වන් සරණයි. නෑ ඒ සම්පූර්ණ පැති දෙකක්. ඒ කියන්නේ අසඤ්ඤ සත්ත්‍ය කියලා බුදුරජාන් වහන්සේ ඇත්තටම කිසිසේත්ම මේ අනුමත නොකරපු එහෙම නැත්නම් වර්ණනා නොකරපු තත්වයක් ඒ වෙන්නන්නේ මේ වෙන Hindu යෝගීන්ගේ වගේ නැත්නම් වෙනත් භාවනා කරපු පැත්තක ඒ කට්ටිය කරන්නේ මේ සංඥාව සංඥාව සම්පූර්ණයෙන්ම දුරු කරන්න නැත්නම් හිතේ ක්‍රියාකාරීත්වය නැති කරන්න සත්‍යයක් තමයි එතන කරන්නේ. එතන කියන්නේ උවමනාවෙන්ම සංඥාව දුරු කරනවා. සංඥාව සම්පූර්ණයෙන්ම සමාධි ශක්තියකින් නැති කරනවා. දැන් මේ යන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. මේ ඕන තරම් මේ අරමුණු එද්දී අරමුණේ ඇතුවීම් ස්වභාවය දකින්න. අරමුණේ නැතිවීම ස්වභාවය දකින්න. අරමුණේ ඇතුවීම් නැතිවීම ස්වභාවය දකින්න. මේක දකින්න දකින්න දකින්න දකින්න මේ හිතේ තියෙන ඒ කියන්නේ සමාධියකින් යටපත් කළා නෙමෙයි දැන් මේ වෙන්නේ. අතන තියෙන තනිකර සමාධි ශක්තියකින්, වීරයකින් යටපත් කරපු ස්වභාවයක්. ඒ ඒ වීරය දුරු වුණාට පස්සේ ඒ සමාධි ශක්තිය දුරු වුණාට පස්සේ අන්න අර අපි තුමු කෙනෙක් අසංසත්ත්වයට ගියා කියලා. අරයට ආයි ඔක්කොම සංඥා ටික එනවා. ආයි මේ පැත්තට කඩාගෙන වැටෙනවා. නමුත් මෙතන තියෙන ඊට හාත්පසින්ම බොහොම කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුමත කරපු බොහොම ක්‍රමානුකූලව අනිත්‍ය දුක්ඛනාත්ම හිතටම වැටහෙන්න දීලා අරමුණු වල තියෙන පීඩාව අරමුණු වල තියෙන පෙළන ගතිය හිතටම වැටහෙන්න දීලා තමයි හිත ක්‍රමානුකූලව අරමුණෙන් මිදෙන්නේ. මේ අරමුණෙන් හිත මිදීමයි හිත සංඥාවන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදීමයි කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් ඔය හරි ලස්සන ගාතාවක් එනවා කලහ විවාද සූත්‍රයේදී. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී. එවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා කියලා. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ දැන් මේ කියන අපි තුමු ශුන්්‍යතා නිමිත්ත මේ ඒ විමෝක්ෂවල තියෙන සංඥා ස්වභාවය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. න සංඤ සංඤී. න සංඤ සංඤී කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් දැන් මේ මේක දැක්කොත් උන් දැන් මම ඔරලෝසුවක් කියලා තේරුම් ගන්නවා. මේක මයික් එකක් කියලා තේරුම් ගන්නවා. මෙතන මේ ටයිල් එකක් කියලා තේරුම් ගන්නවා. මේ කාපට් එකක් කියලා තේරුම් ගන්නවා. මේ ඇයිලා සාමාන්‍ය සංඥාව. මේලා සම්මුති සංඥාව මෙතන තියෙන්නේ. ඒ බඳු සම්මුති සංඥාවක් අර කියන සමාධියේ නැහැ. ඊළඟට න සංඤ සංඤී න න න සංඤ සංඤ න විසඤ්ඤ සංඤ. දැන් අපිට කලන්ත හැදෙනවා. කලන්ත හැදුනහම මුකුත් නෑ සංඥාවක්. විසඤ්ඤ වෙලා කියලා කියනවා. එහෙම හේකුත් නෙමෙයි මේ තියෙන්නේ. සම්පූර්ණයෙන් හොඳ අවදිමත් බවක් මෙතන තියෙන්නේ. සම්පූර්ණ අවදිමත් සම්පූර්ණ හැම මොහොතක් ගානේ සතිමත්. එහෙනම් විසඤ්ඤ වෙලත් නෑ මෙතන. ඊළඟට නෝපි අසඤ්ඤී. අන්න අසඤ්ඤීත් නෙමෙයි මේ. බලෙන් සමාධියකින් මේ සංඥාව යටපත් කළා සංඥාව සම්පූර්ණයෙන් තලලා දාපු ස්වභාවයකුත් නෙමෙයි මේ තියෙන්නේ. ඊළඟට නවිභූත සංඤී කෙලින්ම තණ්හාව මේ සංඥාව ඡය කරපු ස්වභාවයකුත් නෙමෙයි. ඒවන් සමේතස විභූති රූපං සංඥා නිදානාහි පංච සංකා. දැන් මේ ඉබඳු ඒත් මෙන්න මෙතන හැබැයි එක්තරා අන්දමක සංඥාවක් තියෙනවා. ඒකයි ටිකක් ප්‍රහේලිකා ස්වරූපයෙන් මේ ගාතාව එන්නේ. ඔය කටුකුරුන්දේ ඥානানন্দ සානසේ හරි ලස්සනට උතන විස්තර කරනවා. ඒ කියන්නේ මෙතන මේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සංඥා මට්ටම අපි සාමාන්‍ය ලෝකේ ගනුදෙනු කරන සම්මුති සංඥා මට්ටමක් නෙමෙයි. ඊළඟට කලන්ත දාලා විසංඥ වෙලා තියෙන අවස්ථාවේදී තේනවා වගේ සම්පූර්ණයෙන්ම විසඥ වෙච්ච ස්වභාවයකුත් නෙමෙයි. ඊළඟට අසඤ්ඤ සත්‍යය වගේ ඉන්න මේ මේක සමාධි ශක්තියකින් සංඥාව යටපත් කරන ස්වභාවයකුත් නෙමෙයි. ඊළඟට සංඥාව සම්පූර්ණයෙන් දුරු කිරීමකුත් නෙමෙයි. ඒත් හැබැයි මේක 아무තු සංඥාවක් ස්වභාවයක් තියෙනවා. මේකේ මේ සමාධියේ මුකුත් අර අපිට සාමාන්‍ය ලෝකයේ තියෙන සම්මුති ටික නැහැ. ඒ කියන්නේ ගැහණු පිරිමි, එහෙම නැත්නම් දිග කොට, සුභාසුභ, පඨවි ආපෝ තේජෝ වායෝ මේ මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ ඊට වඩා හාත්පසම වෙනස් සංඥා ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒ ඒ සංඥා ස්වරූපේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන මාර්ගයේ ඒ කියන්නේ එක්තරා අන්දමක සංඥාව ඇති මේ සංඥාව කියන මේ සංඥා පැත්තෙන් විස්තර කරද්දි මේ විදිහට තමයි ඒක විස්තර කරන්නේ. තව පැත්තෙන් විස්තර කරනවා විඥාන පැත්තෙන්. විඥාන පැත්තෙන් විස්තර කරද්දි දැන් අපිට සාමාන්‍යයෙන් දැකපු දෙයක් හරහා ඔන්න චක්කු විඥානයක් පහළ වෙනවා. යමක් අහනකොට ඒ අහපු අරමුණ හරහා සද්දාරම්මණය හරහා ඔන්න සද්ද මේ සෝත විඥානයක් පහළ වෙනවා. යම්සි ගඳක් සුවඳක් අත්දකින්නකොට ගහන විඥානයක් පහළ වෙනවා. දිවෙන් යම් රසයක් බලනකොට જીවහා විඥානයක් පහළ වෙනවා. ඊළඟට කයෙන් යම් ස්පර්ශයක් ලබනකොට කාය විඥානයක් පහළ වෙනවා. හිතෙන් යම් අරමුණක් ස්පර්ශ කරනකොට ඔන්න මනෝ විඥානයක් පහළ වෙනවා. ඉතින් මේ කියන මට්ටමේ ඔය හයම නැහැ. ඉතින් ඒ මට්ටම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න විඥාණයට පිහිටන්න සාමාන්‍ය විඥාණයට කියලා කියන්නේ සාමාන්‍ය මේ මේ හේතුඵල අනුව හැදෙන එහෙම නැත්නම් අபிසංකත විඥාන කියලා සාමාන්‍යයෙන් දහමේ විස්තර කරන්නේ මේ සංස්කාරයන් නිසා හැදෙන විඥාන ස්වરૂපෙට තමයි අபிසංකත විඥානය කියන්නේ. ඒ කියන්නේ චක්කුසෝත ගාන විඥා මේ ඒ ඔක්කොම විඥාන ටික අபிසංකත විඥාන කියලා කියන්නේ. දැන් මෙන්න මෙතනදී මෙතන යම් සිනේ අත්දකින්නවා නම් මේ කියන ශුන්්‍යතා නිමිත්ත මට්ටම් අත්දකිද්දී එතන මේ කියන එකක්වත් නැහැ. චක්කු විඥානයක් ඇත්තෙත් නැහැ, සෝත විඥානයක් ඇත්තෙත් නැහැ, ගාන විඥානයක් ඇත්තෙත් නැහැ. ඒ ඔක්කොම වෙනුවට හැබැයි විඥාන මට්ටමකුත් තියෙනවා. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපපතිත්‍ස විඥානයක් කියලා. ඒක මේ සාමාන්‍ය රූප සද්ද ගන්ධ රසත් එක්ක පිහිටපු නැති විඥානයක්. එතෙන්ට තමයි යන්න තියෙන්නේ. ඉතින් මාර්ගය අපි කියන්නේ මාර්ගයේ සැක දුරු කරගන්න එක වැදගත්. හැබැයි යන්න තියෙන මාර්ගය එතන මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන නිවන නිවීම ඉතින් මේ මාර්ගයේ ටික ටික යද්දි තමයි ඔන්න ඒ කියන්නේ මෙතන අරමුණකින් තොරව අපි අත්දකින මට්ටම ටික ටික ටික ටික ප්‍රගුණ වෙනකොට මුලින් ඕක නිකන් අපි දුමු ෂණ මාත්‍ර වශයෙන් වැටහෙනවා ඊළඟට විනාඩි දෙක තුන ඔන්න වැටහෙනවා ඊට අපි දුමු පැය කාලක් පැය භාගයක් සමාධියක් වශයෙන් වැටහෙනවා ඕක තව තව ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න ඒක නිකන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. එතකොට මේ අරමුණු ගැන කිසිම විශේෂයක් නැහැ. ඒ කියන්නේ අරමුණු ගැන අර ලොකු සාහනාසේ මතක් කරලා තියෙනවා වගේ අරමුණු ආවයි කියලා ප්‍රශ්නයකුත් නැහැ. ආවයි කියලා ගහගන්න යන්නෙත් නැහැ. ආයි හිස්තැනට අලුත් ඇලීමකුත් නැහැ. අන්තිමට මේ හිස්තැනක් නෙමෙයි වැදගත් වෙන්නේ ඒක පාදක කරගෙන කෙලස් ටික දුරු කිරීමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් බුදුරජාන් වහන්සේ නිවන් දොරටු වශයෙන් මේවා පෙන්වන්නේ ශුන්්‍යතා නිමිත්ත අපන්හිත කියනවා පෙන්වන්නේ විමෝක්ෂ මුඛ වශයෙන්. කියන්නේ නිවන් දැකීමේ දොරටු. එහෙම නැත්නම් නිවනට යන පාර. ඒ ඒ යන පාරේදී දැන් මේක පාදක කරගන්නවා හිතට එන ඊටාම සියුම් මට්ටමේ කෙලෙස් තේරුම් ගන්න. මොකද එහෙම දැන් හිතන්න අපිට තියෙනවා නම් ඊටාම අපවිත්‍ර වෙච්ච වස්ත්‍රයකට අපි තුමු තව මොනවා හරි පැහැදිලි තීන්ත බින්දුවක් දානවා. දැන් ඒ තීන්ත බින්දුව පේන්නේ නැහනේ. මොකද ඒ වස්ත්‍රය අප්‍රමාණ සෑහෙන්නම අපවිත්‍රයි. ඉතින් අපිට අපි කරන්න ඕනේ ඉස්සලා මේ ස්ක්‍රීන් මේ වස්ත්‍රය පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව අපි නොකැලසෙන කියන්නේ කෙලසෙනව අඩු අරමුණු තමයි භාවිතා කරන්නේ මුලින්. ඔන ආනාපාන සතිය අරමුණු භාවිතා කරනවා. ඒකේ කෙලසීම අඩුයි. හැබැයි නිමිති ගැනීමක් තියෙනවා. මේ ඔහම ටික ටික ගිහිල්ලා ගිහිල්ලා අන්න අන්තිමට එනවා ඊටත් වඩා සූක්ෂම මට්ටමක්. ඒ අරමුණවත් නැහැ. ඉතින් එතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම හිතේ නිදහස් ස්වභාවයක්, විමුක්ත ස්වභාවයක්, අරමුණුලින් තොර ස්වභාවයක්. ඊයේත් මතක් කළා වගේ ඒ මට්ටමේදී විතරයි සම්පූර්ණ කෙලෙසුන්ගෙන් තොරයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ සනිමිත්තා වික්ඛවේ උපජ්ජති පාපකා කුසලා ධම්මා නොඅනිමිත්තා. දැන් මේ අනිමිත් ස්වභාවයකදී කිසිම පාපක අකුසල ධම්ම ස්වභාවයක් නැහැ. පාප අකුසල ධර්මයන්ගෙන් කෙලෙසෙන ස්වභාවයක් මේ ස්වභාවේ නැහැ. මේ අනිමිත් ස්වභාවේ නැහැ. ඉතින් ඒක ඔන්න දැන් ටික ටික ටික ටික දශමේ දශමේ ස්පර්ශ කරනවා. දශමේ දශමේ හිතට හඳුන්ලා දෙනවා. හඳුන්ලා දීලා හිත හිතේ නිකන් gedara වගේ අන්න ඒකපත් කරනවා. පත් කළා අන්න එතකොට හිතට ආපු දශමේ කෙලෙසෙත් පේනවා දැන්. ඔන්න අපි හිතමු කෙනෙකුට හිතනවා මේ මම අන්න අර වැඩේ කරන්න ඕනේ. මම තමයි එතන කරන්න ඉන්න හොඳම සුදුස්සා කියලා අන්න හිතනොත් ආ මෙන්න ඒක මේ මාන්නින් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මම ඉතින් මට අම්මට කතා කරන්න හොඳයි අම්මා මොනා කරනවද දන්නෙත් නැහැ. නැත්තම් මට දරුවට කතා කරන්න හොඳයි දරුවා අද ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. ඔන්න තණ්හාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔය ඕවාගේ දේවල් වලට යන්න නම්, ඒ වගේ සූක්ෂම මට්ටම් වලට යන්න නම් අනිවාර්යෙන් මේ වගේ ඊටාම පැහැදිලි මනසේ පරිසරයක් හදාගන්න වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ඔය හුඟාක් සූත්‍රවලදී ඔයක தත්ත්වය මතු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ශුන්්‍යතා නිමිත්ත අපණීත සමාධීන් එහෙම නැත්නම් ඔය ඒ ස්වභාවයන් දුරු කිරීම හරහා සම්පූර්ණයෙන්ම රාගය ඡය කරන්න, ද්වේෂය ඡය කරන්න, මෝහය ඡය කරන්න, කෙලස් කියන්නේ කෙලස් රාශියක් පෙන්ලා මේ සියලුම දේ සියලුම කෙලස් ඡය කිරීමේ මාර්ගය හැටියට පෙන්ලා තියෙනවා. ඒ හින්දා මේවා ගැන සැක කරන්න උවමනාවක් නැහැ. ඉතින් මම කරුණෝ ඒ කියන්නේ දැක්ුවේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ඉතින් කියවලා බලන්න පුළුවන් ඔය සනිමිත්ත සූත්‍රය එනවා අංගුත්තර නිකායේ දුක මේ දෙක කියන නිපාතේ කරුණු දෙක ගැන දෙක දෙකක් ගැන විස්තර කරන තැන්වල ඊළඟට කලහ විවාද සූත්‍රයේ ඔය අර මම විස්තර කරපු සංඥා නිදානාහිප පංචසංගා ඒ ගාතාවල් එනවා ඊළඟට තව අනිමිත් අප මොනවාද මේ මේ මේ අපතිත්ථිත විඥාන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන එකේ වඩ සූත්‍රයේ එහෙම. ඉතින් මේවා සම්බන්ධයෙන් සෑහෙන ගැඹුරු වැටහීමක් ඇත්තටම ඔය කටුකුරුන්ගේ ඥානනුසාරණාංශයේ නිවනේ නිවීම දේශනාවල හොඳටම තියෙනවා. ඉතින් ඕවැය ඊළඟට පටිච්චසමුප්පාද දේශනාවන්ගේ උන්වහන්සේකේ ඔය හොඳටම තියෙනවා. ඉතින් අර අපි මේ මේ දහම අර මිත්‍යා දෘෂ්ටික දේවල් එක්ක මිශ්‍ර කරගන්න අනවශ්‍යයි. හැබැයි මේකට උනත් ඇලෙන්න සුදුසු නෑ. දැන් මේ සමාධියක් උනත් අල්ලගෙන මේකේ අපි කෙලස් ටික එන්නම නොදී මේ සමාධියෙම හිටියොත් එහෙම මේකටත් ඇලිලා. එකක්වත් ඇලෙන්න නම් නෙමෙයි මේ දිලා තියෙන්නේ. හැබැයි අර පුහුණු කරද්දි මේක පුරුදු කරන්න වෙනවා. පුරුදු කරාට පස්සේ මේක භාවිතා කරන්නේ අපි මේ යුද්ධ කරන්න භාවිතා කරන නියම් ප්‍රදේ නියම් භූමියක් ආරක්ෂක භූමියක් වශයෙන් පමණයි. හොඳයි. හොඳයි අද අපිට ලැබිලා තියෙන එතකොට ලිඛිත ප්‍රශ්න අවසానයි. මේ එකක් තියෙනවා ස්වාමීන් ආමිස පූජාවේදී සතියෙන් ඉන්න කියන්නේ ඒ කරන දේ ගැන උපරිම සිහියෙන් ඉන්න එකද හුස්ප පිළිබඳව සිහිය තියාගෙන ඉන්න එකද ඒ දෙකමද <laughs> දෙකම හොඳයි ඉතින් <laughs> මේ මේකත් මම හිතන්නේ අද අද සූත්‍රයේ පොඩ්ඩක් ස්වාමින් වහන්සේ මතක් කරපු එකක්. ඒ කියන්නේ දැන් ආමිස පූජාවක් කරද්දි ඉතින් හිත දිහා බලන් ඉන්න පුළුවන් නම් ඊටත් වඩා වටිනවා. මොකද ඒක කරලා මොනාද මේකෙන් අපි ප්‍රාර්ථනා කරන්නේ ඊට පස්සේ ආත්මදී මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවද එහෙම කියලා අන්න ඒතනට තණ්හාවක් වැඩෙනවා. අපි දීපු දේ හරහා වන්න තණ්හාවක් වැඩෙන්නේ. එහෙම නැත්නම් ඔය මේ දෙනවා දීලා දාන චේතනාවෙන් සම්පූර්ණයෙන්ම අතහැරීමේ චේතනාවෙන්. අන්න එතන නියමම කුසලයක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ පොඩ්ඩක් තමන්ගේ හිත පරීක්ෂා කරන්න පුළුවන්. මේ සම්පූර්ණ අතහැරීමක්ද වෙන්නේ? නැත්තම් මේ පොඩි මේ ගනුදෙනුවක්ද මේ කරන්න කියලා මේ අයවැය පැත්ත බලවීමක්ද මේ කරන්න කියලා. <laughs> ඉතින් පොඩ්ඩක් හිත දිහා බලාගෙන කරනවා නම් එතන හරිම පිරිසුදු හිතකින් මේ ආමිස පූජාවත් කරන්න පුළුවන් ඉතින්. සතිමත් වෙන්නම ඕනේ. ඒ කියන්නේ අපි වෙන වෙන දේවල් හිත හිතා මේ පූජාව කිරීමෙන් ඒකෙන් කුසල් සිද්ධ වෙන්නෙත් නැහැ. මේ ගැන අවධානය තියෙන්න ඕනේ. හැබැයි හොඳ කුසල් සිතකින් පරිත්‍යාග චේතනාවකින් කරනවා නම් කුසලය ප්‍රබලයි. හොඳයි. හොඳයි. එහෙනම් අද වෙන විශේෂ ප්‍රශ්න නැත්තම් තියෙනවද කාට හරි? ඔව්. මට තේ ඇහෙන්නේ අද CD පටිය බණ අහනකොට ආස්වාස ප්‍රාස්වාසයේදී හුස්ම රැල්ල දිහා හොඳින් බලාගෙන ඉන්නකොට ඒ ගැන වඩත් කරනකොට නාම රූප පරිච්ඡේද ඥානය පිළිබඳ ලබා ගන්න පුළුවන් කිව්වා. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙනවා නම් ඔබ වහන්සේට. හොඳයි. ඒ කියන්නේ ඇත්තටම නාම රූප මට්ටමට එන්නම් ආස්වාස ප්‍රස්වාස කියන එක ඉක්මවලා යන්න වෙනවා. කියන්නේ අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන්නේ අපි දීපු නම් ටිකක්නේ. <clears throat> ඒ මට්ටමට තව තව තව ඉස්සරහට ගිහිල්ලා අපි තුමු දැන් හුස්ම ගන්නකොට දැනෙනවා සිසිල් බවක්. ඊට පිට කරනකොට දැනෙන උණුසුම් බවක්. එතකොට මේ සිසිලක් කුණුසුමක් කියලා කියන්නේ ධාතු ලක්ෂණ. කියන්නේ අපි තුමු තේජෝ ධාතු තේජෝ ධාතුව වැටෙලා තියෙනවා. හැබැයි මේ උණුසුම දැනෙන්නේ සිසිල දැනෙන්නේ නාම ධර්ම වලට. ඒ කියන්නේ නාම ධර්ම වලින් තමයි දා දැන් මේ නම් සිසිල් බවක් අත්දකින්නවා. දැන් මේ අත්දකින්නේ උණුසුම් බවක්. කියලා අන්න නාම ධර්ම වලින් දැනගන්නවා. දැනගන්නේ හැබැයි ධාතු ලක්ෂණයක්. එහෙම නැත්නම් රූප ස්වභාවයක්. දැන් රූප කියලා කියන්නේ ධාතු හතර මේ සහ උපාදාය රූප කියලා ඉතින් සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙනවා. ඒතර සතර මහා ධාතුන්ගේ ලක්ෂණ අපි තේරුම් ගන්නවා නම් ඒ සතර මහා ධාතුන් ඒතර රූප බවට ඒ කියන්නේ රූප ස්වභාවයක්. ඒක දැනගන්නා සිත, දැනගන්නා නාම ධර්ම ටික ඒතර නාම ස්වභාවයක්. එතකොට අපිට මේ දැන් මේ තියෙන්නේ එකඟ වෙච්ච හිතකින් අත්දකින එකම දේ බවට යම් රූප ස්වභාවයක් තියෙනවා දැන් ඒ මේ අවස්ථාවේදී අපේ අවධානයේ වේදනාවක් නැහැ ඊළඟට සිතුවිලි මුකුත් නැහැ එයාට දැන් මේ තියෙන්නේ නිකන් රූප ස්වභාවයක් විතරයි. රූපේ තියෙන දේවල් තමයි තේරලා තියෙන්නේ. ඒ ඒවා දැනගන්නා ස්වභාවයකුත් තියෙනවා. එතකොට ඔන්න මේ දෙකක් වශයෙන් කැඩලා පේනවා. කැඩලා තේරෙන්න ගන්නවා. අ කියන්නේ අපි මෙතෙක් හිතන් හිටියේ මම ඉන්නවා. මේ කයත් මගේ හිතන්නෙත් මම. ඉතින් ඒවා ඔක්කොම දුර වෙලා ගිහිල්ලා දැන් මේ කය බලන්නේ ධාතු වශයෙන්. ධාතු ලක්ෂණ ටිකක් දැන් තියෙන්නේ. රූප ටිකක් දැන් තියෙන්නේ. දැන් මම ඒවා තේරුම් ගන්නවත් නෙමෙයි මේ නාම ධර්ම වලින් ඔන්න දැනුවත් භාවයක් තියෙනවා. ඒතකොට මම ගැන මම ඇත්තටම සෑහෙන තුනී වෙලා ඒ වෙනුවට නිකන් ප්‍රඥාවක් වශයෙන් වැටහීමක් වශයෙන් ඔන්න ධර්ම තුලා තියෙනවා. ඔව්. එහෙම අර අපි සම්මුති මට්ටමේදී ඉතින් ඔන්න දැන් ආස්වාසය රූපය ප්‍රාස්වාසය රූපය කියලා ගන්නවට වඩා කෙලින්ම අර ධාතු ලක්ෂණ මට්ටමට ගත්තා නම් හොඳට පිරිසුදුවම එතන තියෙන්නේ රූප ධර්මතා ස්වභාවයක්. ඒක දැනගන්න තුරු නාම ධර්ම ස්වභාවයකින් කියලා තේරුම් ගන්න පුළුවන්. හොඳයි. තේරුවන් සන්න. ඔව්. මම කල්පනා කළේ දැන් මේ මේ දැන් සාකච්ඡා කරපු එකට ඉස්සෙල්ලා නැකේදී. ඔව්. දැන් අර තමන් පුණ්‍ය කටයුත්තක් හරි මොකක් හරි කරනකොට මේ දානයක් දුන්නාම මේක දුන්නා කියන එක අදහස නැතුව මේ මේකෙන් බලාපොරොත්තු වෙන දිව්‍ය ලෝක සම්පත් හරි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම. එතකොට දැන් ස්වාමීන් වහන්සේ අපිට මේ කුසලානුස්සතිය කියලා භාවනාවක් තියෙනනේ අපි ඒක වඩන්නක් කියලා තියෙනවා. චාගානුස්සතිය. කුසල චාගානුසතිය හරි කුසලානුසතිය කුසලානුසතිය වඩනකොට දැන් <clears throat> ඒකේ වැඩිම කුසලයක් සිද්ධ වෙනකනේ මේ කියලා මම දැනුවත් වෙලා ඉන්නේ මේ මොකද මේ අනුස්සති භාවනාවකින් වැඩිම කුසලයක් වෙනවා කියලාද? ඔන්න කුසලානුස්සති කුසලයන්ගෙන් මේ අග්‍රේක වශයෙන් කටන චීවර පූජාව කියලා තමයි මම දැනුවත් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඒ වගේ අපි කරපු යම් යම් කුසල් කළාම ඒක මතක් කිරීම ඒක මතක් වෙනකොට මම හිතනවා දැන් මේ කටන චීවර පූජාවක් කළාම කල්ප ගණනක් අපාගත වෙන්නේ නැහැ සතර අපායට යන්නේ නැහැ කියලා අදහසකුත් තියෙනවා. එතකොට ඒක මතක් වෙනවා. ඒ මතක් වීමත් වැරදිද කියන එකයි. මතක් වෙන එක ඒ මතක් වීම වැරදිද කියන. <laughs> දැන් ඇත්තට මේ මේ පැති දෙකක් අපි කතා කරන්නේ. අපි ඇත්තටම භාවනා පැත්ත කියන එක මේ සාමාන්‍ය මේ කරන ඒ කුසල් මට්ටමට වඩා සාමාන්‍යයෙන් අපි කියන්නේ අධි කුසලයක් කියලා. මෙතන මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ආමිස පූජා වලට වඩා ප්‍රතිපත්ති පූජා පූජා උසස් වශයෙන්. මොකද දැන් ඔය බුදුරජාන් වහන්සේ පිරිනවන් මංචකේ ඉඳද්දි පවා මේ එනවා දෙවිවරු. එනවා දැන් මේ පිරිනුවන් පාන තථාගතයන් වහන්සේට උපරිම වශයෙන් පූජාවක් කරන්න ඕනේ කියලා මේ ඉතින් පූජාව කරන්න කලින් ආනන්ද හාමුදුරුවන්ව හම්බෙලා අවසර ගන්න යනවා. හැබැයි කරන්න යන පූජාව මේ තූර්ය භාණ්ඩ භාවිතා කරලා මේ ශබ්ද පූජාවක් කරන්න යන්නේ. ආනන්ද හාමුදුරන්ට කියනවා මෙහෙමයි අපි කට්ටියක් දැන් ආවා. මෙන්න මේකට මේ අපිට අනුමැතිය අරන් දෙන්න කියලා. <laughs> බුදුරජාණන් වහන්සේ බොහොම يعني බැහැර කරනවා. ඕකෙන් නෙමෙයි මට මේ තථාගතයන් වහන්සේට මේ මේ සත්‍ය වශයෙන් මේ අනු මේ පූජා කරන්න ඕනේ ප්‍රතිපත්ති පූජාවෙන් කියලා. ඉතින් ඔය පරිනිබ්බාන සූත්‍රය එහෙම සඳහන් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ අනු මේ ඇත්තරම මේ මේ කියන්නේ බුද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ යන මාර්ගයේදීම උන්වහන්සේටත් ඔය පධාන සූත්‍රයේදී හිම සුත්තනිපාතේ මාරය ඇවිල්ලත් කියනවා මේ මේ ඔබ වහන්සේට ඉතින් කුසල් කරගෙන ඉන්න පුළුවන් මේ කුසල් කරගෙන ඉන්න මේ මේ ඔච්චර මේ නගලන්න ඕනේ නැහැ නේ කියලා මාරයම ඇවිල්ලා යෝජනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මට කුසල් ඇති දැන් මේ කුසල් තියෙනවා. කුසල් ඉතින් කරන්න කරන්න රැස් කරන්න කරන්න මට යන්න පුළුවන් සංසාරේ. හැබැයි ඒ කුසලොත් අවශ්‍යයි මොකද ඉතින් අපිට මේ අපි තුමු සාමාන්‍යයෙන් අපිට නිවන් මාර්ගයක් නැත්තම් දුකින් මිදෙන මාර්ගයක් නැත්තම් කුසලයේ තමයි පිහිට වෙන්නේ. සුගතිගාමි වෙන්න. ඉතින් ඒක එක මට්ටමක්. ඊළඟට හැබැයි බුදු කෙනෙක් පහළ වෙච්ච අවස්ථාවේදී බුදුරජාන් වහන්සේගේ ප්‍රධාන පණීඩය වෙන්නේ අපි ලව්ව පුළුවන් තරම් කුසල් කරවගෙන මේ manuss ලෝක, දිව්‍ය ලෝක සම්පත් ලබා දීම නෙමෙයි. ඒකයිලා දෙවන මට්ටමේ මේ එකක්. නමුත් බුදුරජාන් වහන්සේ දැක්ක ඊට වඩා සෑහෙන්න මේ මේ ලොකු පරාසයක් දැකලා තමයි උන්වහන්සේ කියන්නේ මේ අපි ස්පර්ශ නොකරපු manuss ආත්මයක් නැහැ. ස්පර්ශ නොකරපු දිව්‍ය ලෝකයක් නැහැ. ඉතින් ඔය මොනවාද මේ අර වේහප්පලාදී තියෙන්නේ මේ බ්‍රහ්ම ලෝකවල සුද්ධාවාස හැරුණාම අනිත් බ්‍රහ්ම ලෝක පවා ස්පර්ශ කරලා තියෙනවා. හැබැයි වැඩිපුර ඉඳලා තියෙන අපායේ. ඉතින් මේ මේ බඳු සංසාරික ගමනක තමයි අපි හැමෝම නිරත වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේ දෙන පණිවිඩය තමයි මේ විදිහට ඉතින් සසර ගමනක් වඩන්න. භව ගමනක් නම් ඉතින් කුසල් අකුසල් දෙක හරහා සිද්ධ වෙනවා. අන්තිමට ඉතින් කුසලය කුසලය ඇත්තටම පාදක කරගන්නවා. කුසල ශක්තියක් තියෙන්න ඕන. හැබැයි කුසල ශක්තිය පාදක කරගෙන අන්තර කුසලයක් ප්‍රහාණය කරනවා. කුසලයක් ප්‍රහීන වෙනවා. කියන්නේ ප්‍රහාණය කරනවා කියන්නේ විපස්සනාව හැබැයි පෙන්නනවා අදි කුසලයක් වශයෙන්, ප්‍රධාන කුසලයක් වශයෙන්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අනිත්‍ය ලක්ෂණය කෙනෙක් අසන අසුරු තැනක් ගහන මොහොතක් වැඩුවා නම් ඒක අප්‍රමාණ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ සියලු දෙනාටම ඥානයක් දෙනවට වඩා මේ අනිත්‍ය ලක්ෂණය කෙනෙකුට එක මොහොතක් තේරුම් ගත්තා නම් එක මොහොතක් වැඩුවා නම් ඒක ප්‍රබල ප්‍රබල කුසලයක් කියලා කියනවා. ඒතකොට මේ පැති යන්නේ සම්පූර්ණ පැති දෙකක. අපිට එතකොට මේ දෙක ඒ විදිහට සංසන්දනය කරන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ අනිත්‍ය ලක්ෂණය ඊළඟ දුක්ඛ ලක්ෂණය වගේ කියන්නේ විපස්සනා පැත්තෙන් ඒවා ෂණ මාත්‍ර වශයෙන් හරි යම් කෙනෙක් වටහා ගන්නවා නම් ඒකේ තියෙන ප්‍රබලත්වය සෑහෙන වර්ණනා කරලා තියෙනවා. ඉතින් එකහතකින් ඉතින් වර්තමානයේදී අපි දෙකම කරනවා. ඉතින් ප්‍රතිපත්ති පූජාවෙත් යෙදෙනවා, ආමිස පූජාවෙත් යෙදෙනවා. හැබැයි ඉතින් බුද්ධ ශාසනය තියෙන වෙලාවේ ප්‍රතිපත්ති පූජාවේ යෙදලා අර කෙලස් ටික සංසිඳව ගන්න වදන එක තමයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උපරිම පූජාව වෙන්නේ. මගේ ගැටලුව ඔව් ඒක හරි. දැන් එතනදී අර ඒ පැත්තෙන් ඒ පැත්තෙන් බලද්දී අපි හිතමු අපි කරපු ආමස පූජාවක් දැන් අපිට මතක් වෙනවා. හරි. අන්නේ මතක් වෙන වෙලාවේදී අපි හිතනවා දැන් උපරිම මට්ටමින් කියනවා නම් ඒ මතක් වෙන වෙලාවේදී අපිටම අපිටම දැන් ඔන්න සෑහෙන්න විපස්සනා වඩපු සෑහෙන්න විපස්සනාවේ කියලා පැමිණි කෙනෙක් කියලා. එයාට ඔන්න මතක් වෙනවා මම මේ ගිය අවුරුද්දේ දුන්න කටින පින්කමක් කරා ප්‍රතිම චීවරයක් අන්නාර පන්සලට. එතන එක එක පැත්තකින් එන්න පුළුවන් ආ මේ මාන්න පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. මාන්නයකින් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් හුඟක්ම ඉතින් මාන්නයට තමයි දාන්න තියෙන්නේ. දැන් තණ්හාව දිට්ඨිය දිට්ඨිය පැත්තෙන් දාන්නත් පුළුවන්. ඒ කියන්නේ මම එක්ක ඉඳලානේ දැන්. එහෙම සිතුවිලක් එන්නෙම මේ මම තමයි මේ කටිනේ පූජා කරන්නේ. මම තමයි මේ පන්සලේ ප්‍රධාන දායකයා. මම තමයි ගේ පාර කටිනේ පූජා කළේ. ඒකට දිට්ඨිය පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ සිතුවිලි පැත්තෙන් එයා ඒක දකින්නේ චිත්තානුපසනාව මොහුනුවරකින්. මොහුනුවරකින් දකිනවා මේ තණ්හාවක්ද, දිට්ඨියක්ද කියලා අන්න ඒක තේරුම් ගත්තා. ඒක සිතුවිල්ලක් පමණයි ඒකට. දැන් ඒකනේ අර දැන් චිත්තානුපස්සනා මට්ටමට ආවහම දැන් අහලා තිනවනේ සරාගං චිත්තං සරාගං චිත්තං පජානාති. විතරාගං චිත්තං විතරාගං චිත්තං පජානාති. සදෝසං චිත්තං සදෝසං චිත්තං පජානාති. විතදෝසං චිත්තං විතදෝසං චිත්තං පජානාති. අපි දුමු සරාගං චිත්තං සරාගං චිත්තං පජානාති. දැන් එනවා හෙනම රාගයක් ඉන්නේ. දැන් මේ සිල් අරන් ඉන්නේ රාගයක් ඉන්නේ. හැබැයි ඉතින් මගේ කරගන්නේ රාගයක් ආවා යා ගියා. එච්චරයි. මගේ රාගයක් නෙමෙයි ඔන්න රාගය ආවා. රාගෙ පොඩ්ඩක් පැවතුණා. සතිමත් අහුුනේ නැහැ රාගෙ ගියා. ඊළඟට එනවා වීතරාගය. ඔන්න මොකක් හරි වීතරාගී ස්වභාවයක් ආවා. ඒකටත් අලුතෙන් යාව ඇදලා බැඳලා තියාගන්නා මේක නම් හරිම හොඳයි හරිම කුසලයක් කියලා එයාව තියාගන්නව අමුතු අමුතු උත්සාහයකුත් නැහැ. එයත් ආව එයත් ගියා. ඔන්න එනවා සදෝසං. ඔන්න ද්වේෂ සහගත හිතක් එනවා. වෛර සහගත හිතක් එනවා. ඒකටත් අය අයියෝ මම මේ මෛත්‍ර මෛත්‍රී වඩනවානේ කියලා ඉතින් ආයි පසුතැවීමක් ඇත්තේ නැහැ. ඒකත් මේ සිතුවිල්ලක් පමණයි. එයත් ආව එයත් ගියා. ඔන්න වීත දෝෂ එකක් එනවා. මෛත්‍රී සහගත සිතුවිල්ලක් එන්නේ. ඉතින් මෛත්‍රිය දැන් වඩන්න යන්නේ නැහැ. එතෙන්දී මේ මෛත්‍රී සහගත සිතුවිල්ලක් පමණයි. චිත්තානුපසනා මට්ටමේදී එන සිතුවිලි කුසල් වේවා කුසල් වේවා තියෙන්නේ සමතැන. එතෙන්ට આવහම කුසල් අකුසල් දෙකම එකම සමානව තමයි තලකන්නේ. එතකොට මේවා සිතුවිලි පමණයි. හේතුන් නිසා හටගත්ත සිතුවිලි පමණයි. සංස්කාර විතරයි. ඉතින් යන්නේ ටිකක් තල දෙකක මේ නැති යන්නේ ඇත්තටම. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි. එම් හොඳයි දරුවන් සන්නයි. ස්වාමීන් වහන්සේ මගේ භාවනා අත්දැකීමක් අහන්නේ මම ගෙදරදී භාවනා කරනකොට දැන් ධාතු ප්‍රකට වෙලා මම එතෙන්ට සිත යෝලා මේ සමුදේවය බලන් ඉන්නවා මම. ඒකට ආයේ නැති වෙනකොට හිස්තැනට මම ආයි සිත පවත්ත ගන්නවා. ආයි දැනනකොට එහෙම ධාතු ප්‍රකට වෙන ඒ තැන් වල බල බල ඉන්න පැයක් විතර මට ඉන්න පුළුවනි. ඊට පස්සේ එක දවසක් මම භාවනා කරනකොට මම අත් දෙක දැන් තියන් ඉන්නේ මෙහෙමනේ. ඒක හරි බරගතියකුත් එක්ක ලොකු වේදනාවක් ආවා දෙපැත්තෙන් අදිනවා වගේ ඒක මංග හට අර හරි අමාරුයි මේ වේදනාව උහුලගන්න. විනාඩි දෙකක් තුනක්ම මං බලාගෙන හිටියා වේදනාව අඩු වේද කියලා. ප්‍රකට කර කර හිටිය ධාතුව මොකද්ද? වායු ධාතු වෙන ස්වාමීන් වහන්සේ මේ ගැස්සෙනවා වගේනේ මට දැනෙන්න හිටියේ. කම්පන ස්වභාවය බල බල හිටියේ. කම්පනේ. ඊට පස්සේ මේ ගොඩක් ලොකු වේදනාවක් ඒක මට ඉවස ගන්න බැරි තරම් ඊට පස්සේ මම භාවනාවෙන් එදියට ආහම මේක නැති වුණා. ඒ කියන්නේ අර කෙලෙස් නැති වෙන අවස්ථාවක්ද ස්වාමීන් වහන්සේ? එහෙමනම් කියන්න බෑ. එහෙම ඉතින් කෙලස් නැතිවීම නම් ඇත්තටම කියන්නේ අපිට පැති කීපකින් ඉතින් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය සබ්බාසව සූත්‍රයේදී එහෙම ඉවසීම හරහා ආශ්‍රයයන් දුර වෙන බව බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ කියන්නේ දැන් ආශ්‍රව කියන්නේ අපිට අපිටම ඉවසිය යුතු තැනක් තියෙනවා. අපිටම මధుරෝ කන හොඳටම. දැන් මధుරෝ ආයන් මధుරවන්ට මේ මේ කේන්ති ගිහිල්ලා ගහගෙන ගහගෙන යන්න ගියොත් එතන ආයේ ද්වේෂ පටිඝානුසය වැඩි වෙනවා. ඒ වෙනුවට ඉවසනවා. දැන් මේ එතකොට ඉවසීම හරහා අර මතු වෙන්න තිබිච්ච පෝෂණය වෙන්න තිබිච්ච පටිඝානුසය පෝෂණය නොවිය යනවා. දැන් මේ ඊළඟට ඔන වේදනාවක් තියෙනවා. දුක් වේදනාවක් තියෙන්නේ. හැබැයි ඉතින් දැන් මේකට අයියෝ මටමයි මේක වෙන්නේ කියලා අන්න අපි මේක ගැන මේ වෛරයක් ඇති කරගන්න නැත්තොත් නැත්නම් මේ මේ වේදනාව සම්බන්ධයෙන්ම ද්වේෂ සහගතව බලන්න ගත්තොත් ආයි පටු ගහන උසයක්ම දුර මේ පෝෂණය වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියනවා. දැන් අපි තමු උන්වහන්සේ අහනවා මේ රහතන් වහන්සේ දුක් වේදනා විඳිනවා. නැත්නම් අපි තමු කල්යාණ මේ එහෙම නැත්නම් එතෙන්දි ගන්න අර මේ දහම දන්න කෙනා දුක් වේදනාව විඳිනවා. දහම නොදන්න කෙනා දුක් වේදනාව විඳිනවා. මොකක්ද දහන වෙනස? එතකොට කියන්නේ මේ දහම දන්න කෙනා කායික දුක් වේදනාවක් පමණයි විඳින්නේ. එයා ඒකට මානසික දුකක් එකතු කරන්නේ නැහැ. හැබැයි දහමක් ගැන නොදන්න කෙනා කායික දුක් වේදනාවක් විඳිනවා. ඒක උඩට ඒක මගේ කරගෙන මමමයි මේ දුක වේදනාව විඳින්නේ කවුද නැත්නම් කවුරු හරි කරපු දෙයක් මතක් කරලා හරි මොනවා හරි අල්ලගෙන මගේ කරගෙන ඒකට තව වේදනාවක් දාගන්නවා. මානසික වේදනාවකුත් එකතු කරගන්නවා. ඒ වගේ අපි දැන් වේදනාව එක්කාතකින් අපිට නිරීක්ෂණය කරද්දී ඒකෙන් ඒක දිහා උපේක්ෂාවෙන් බලන්න බලන්න බලන්න අන්න ඉතින් එතන හරහා ආශ්‍රයයන් දුර වෙනවා කියන්න පුළුවන්. يعني කෙලස් ප්‍රහාණයක් වෙනවා කියන්න පුළුවන් ඉතින්. මොකද අපි දැන් කය මේ වේදනාවන පස්සනාවෙනේ යෙදෙන්නේ. එතකොට ඉතින් ක්‍රමානුකූලව මේක දැකලා දැකලා දැකලා මේකේ තියෙන අනිත්‍ය ස්වභාවය දැකලා දැකලා මේකෙන් හිත විරංජනේ වීමක් වෙනවා. ඒක නැහැ කියන්න බෑ. ඒක කියන්නේ වේදනාසු වේදනාවන් පස්සේ විහෙරති චිත්තං විරජ්ජති විහෙරතෝ චිත්තං විරජ්ජති විමුච්ඡති අනුපාදාය ආසවේ. සිතක මානුකූලව මේ වේදනාවන් විශේෂෙහි නිකන් ඇලිමැරිච්ච ස්වභාවයකට එනවා. ඊළඟට වේදනාවෙන් මිදෙනවා උපාදාන කරන්නේ නැහැ දැන් වේදනාව. මගේ කරගන්න යන්නේ ඉතින් ක්‍රමානුකූලව කය කය පිළිබඳ බැලුවත් වේදනාවන් පිළිබඳව බැලුවත් හිතට එන සිතුවිලි දිහා බැලුවත් මගේ කරගන්නේ නැත්තම් යන්න අතාරිනවා නම් ওই දේ සිද්ධ වෙනවා. ඔව්. තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම දැන් මේ හිස්තැනට ඇවිල්ලා සිතුවිලි දැන් අඩු වෙවි නැති වෙන තැනට බලන් ඉන්නකොටත් සමහරක් වෙලාවට තදින් නෙමෙයි ලාවට වගේ අර ධාතු යන්තම් වගේ ප්‍රකට වෙනවා තේරෙනවා ඒ තේරෙන තාම මදිද එතකොට මම නෑ ඒක අරමුණු නොකර ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද දැන් ධාතු ප්‍රකට වෙන එකද ඔව් ඔව් ඒක මම අරමුණු කරන්නේ නැහැ. අතන ඉන්නකොට සමහරක් කරලා ලාවට වගේ දැනෙනවා. ඒක මම එතෙන්ට හිත යොදන්නේ නැහැ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි හුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕන නම් දාන්න පුළුවන්. ඒකයි මම ඊයේත් අර මේ මේකෙදි කිව්වේ. ඊයේ සාකච්ඡාවේදීත් කිව්වේ දැන් අපි S2 අරන් ඉන්නවනම් මේ ඇහැට රූප පේනවා. හැබැයි ඒ රූපත් එක්ක මේ හිත මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒ රූප අරමුණු කරනවා කියන්නේ අරමුණු අරමුණු දෙනවා. හිතට අරමුණු දෙනවා. සද්ද ඇහෙනවා සද්ද කියන්නේ දැන් අර බාහ්‍ය සූත්‍රයේ දෙන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති ඒ මත එතෙන්ට තමයි එන්නේ කියන්නේ දැකීමක් තියෙන එතනින් අතර වෙලා මේක ආයි ඇතුළට අරගෙන ප්‍රපංච කරගන්න හිතන්න මොකක්වත් කරන්න යන්නේ නිකන් දැකීම මාත්‍රයක් විතරයි තියෙන්නේ ඇසීම් මාත්‍රයක් විතරයි තියෙන්නේ. දැන් මෙතනත් දැනීම් මාත්‍රයක් තියෙනවා. හැබැයි හිත ඒ ගැන කිසි ප්‍රශ්නයක් කරගෙන නෑ යාට. එයා ඉන්නව නිස්කලංකව. එහෙම එහෙම පැත්තක හුරු කරන්න ඕනේ. අපි දැන් හැබැයි ඒකට එන්න එකපාරට බැරි හින්දා අර අරමුණ තුනී වෙලා තුනී වෙලා තුනී වෙලා ගිහිල්ලා තමයි අතෙන්ට හේතු වෙන්නේ. අපි ඉස්සලා නිකන් අඳුනගන්නේ. හැබැයි ටික ටික ටික ටික මේ අරමුණු තියෙද්දිත් අතන බලනවා. දැන් ඔය අදත් ලොකු දානanse මතක් කළේ. දැන් අපි චිත්‍රයක් අඳිනවා මාක් හරි canvas එකක් පාවිච්චි කළා. දැන් අපිට හුඟක්ම අහුවෙන් මේ චිත්‍රේනේ. අපි චිත්‍ර බලන්න යන්නේ. නැතුව කවුරුත් canvas බලන්න යන්නේ නැහැනේ. හැබැයි චිත්‍ර ඔක්කොම ඇඳලා තියෙන්නේ යම්කිසි පසුබිමක විතරයි. දැන් මේ ඇවිල්ලා අපි තුන් මේ චිත්‍රය අතහැරලා කැන්වස් එක බලනවා. හැබැයි කැන්වස් බලනවා කියන එක අර ඒකාකාරී ඉතින්. අර කිව්වේ මේ එපා වෙනවා ඉතින් කැන්වස් එක බලන්න දැන්. <laughs> මොකද චිත්‍රය බලනවා තරම් කිසිම රසයක් නැහැ ඒකේ. කැන්වස් එක බලන්න. අන්න වගේ දැන් මේ අනිමිත්ත ශුන්්‍යත පැත්තට එනවා කියන්නේ මේ අරමුණ බඳ වෙලා ගිහිල්ලා අරමුණ දුර වෙලා ගිහිල්ලා අරමුණේ රසයක් නැහැ දැන්. අරමුණේ අරමුණ ආවත් ඒව ගැන තැකීමක් කරන්නේ නැතුව අන්න හිස් ස්වභාවයේ ඉන්නවා. ඉතින් එහෙම සුදු පාට හිතන්න නිකන් හිත නිකන් සුදු පාට කැන්වස් එකක් බවට පත් වෙලා කියලා. එතකොට අර පුංචි දෙයක් ආවත් අන්න නිකන් ඩොට් එකක් වටනත් අන්න ඒක හොඳට පේනවා. අන්න ඒක මොකක්ද වෙන්නේ? මේක ඇති වෙනවද නැති වෙනවද? අන්න ඒක පේනවා. එහෙම අතරිය ආයේ සුදු පාටට ඉන්නවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හොඳයි. හරි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. එහෙනම් අද අපි පැයක් වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ පින්තුන් අද ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. දවස පුරාම භවනා කටයුතුලත් නිරත වුණා. මේ අන්දමින් අපි සියලු දෙනාම රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලොවගේ ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමැති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමැති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවස පුරාම රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් නිවන් සුව අවබෝධයේ පිණසම කෙලෙස් ප්‍රහාණය පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.